පින්වත්නි ආරම්භයේදීම හොඳට සිහිපත් කරගන්න ඕනේ මේ දේශනා ඇසුරෙන් අපිට ඇහෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු ධර්මය උපයෝගී කරගන්න අපට හැකියාව ලැබුණොත් ජීවිතයට මනාව ගලප ගන්න හැකියාව ලැබුණොත් සියලු සංසාර දුක්ඛයන්ගෙන් අත මිදීමේ අවස්ථාව අපට උදා වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙන්මයි මේ සංසාර දුක් ඉක්මවා යෑමට හැකියාව ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ලෝකයාට දේශනා කොට වදාළ ධර්මය අදටත් අපි අතර තියෙනවා. ඒ දේශනා තමයි අපි මේ සූත්‍ර ඇසුරෙන් විස්තර විභාග කරගන්නේ. ඒ නිසා මේ ධර්මය කොයිතරම් වටිනවද? මේ ධර්මය හැර මේ භයානක සසරෙන් එතර වෙන්න මට පිහිටක් නෑ නේද? ඔන්න ඔය කාරණා හොඳට සිහියට අරගෙන අවධානයෙන් ධර්මය ශ්‍රවණය කරන්න අපි උනන්දු වෙන්න ඕනේ. මේ ස්වාමින් වහන්සේලාගේ මුවින් නැහෙන්නේ උන්වහන්සේලාගේ මතවාද නෙමෙයි. මේ දේශනා තුල ස්වාමින් වහන්සේලා මේ දේශනා කරන්නේ උන්වහන්සේලාගේ හිතේ ඇතිවන සිතුවිලි නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් අනේ මේ ලෝක සත්වයා මේ ධර්මය ගලපගෙන මේ භයානක සසර දුකෙන් එතර වෙනවා නම් කියන ඒ මහා කරුණාව පෙරදරි කරගෙන සියලු සංසාර දුක් ඉක්මවා යෑමට උපකාර වන ක්‍රමවේද සමූහයයි බුද්ධ භාෂිතයයි මේ දේශනා තුලින් ඇහෙන්නේ. ඒ නිසා පින්වත්නි ආරම්භයේදීම හොඳට හිතට ගන්න ඕනේ මේ තරම් වටින ධර්මයක් දේශනා ඇසුරෙන් ඇහෙන වෙලාවක් මේ ගත වෙන තප්පර කිහිපය බොහෝම ඉක්මනින් අතීතයට එකතු වෙනවා. ඒ නිසා මේ ගත වෙන වෙලාව මේ ධර්මයේ ශ්‍රවණය කරන්න මේ වෙන් කරපු වෙලාව බාහිර සිතුවිලි වලට ඉඩ නොදී සියලු සංසාර දුක්ඛයන්ගෙන් මට ගැලවෙන්න උදව් වෙන ධර්මය මේ තප්පර කිහිපේ මට ඇහෙනවා. ඒ සඳහා පූර්ණ අවධානය යොමු කළ යුතුයි කියන හැඟීමෙන්ම ධර්මය ශ්‍රවණය කරන්න යොමු වෙන්න ඕනේ. ධර්මයේ වටිනාකමත් ඒ විදිහට සිහිපත් කරගෙන සියලු සංසාර දුක්ඛයන්ගෙන් එතර වීමට උපකාර වන මේ ධර්මය ඊටාම අවධානයෙන් අහන්න ඕනේ කියන අදහසත් සිහිපත් කරගෙන අද දවසේ නියමිත දේශනාව අපි මේ විදිහට විස්තර විභාග කරගමු. පින්වත්නි අද දවසේ නියමිත දේශනාව වන්නේ මහා ශුන්්‍යත සූත්‍ර දේශනාව. මහා ශුන්්‍යත සූත්‍රය. මේ පින්වතුන් දන්නවා මේ දේශනාව තුළ විස්තර විභාග කරන්නේ මජ්ක්‍ධිම නිකාය තුළ ඇතුළත් වන සූත්‍ර දේශනා 152. එතකොට මේ වෙනකොට සූත්‍ර දේශනා මේ මාලාව තුළ දේශනා 122ක් සිද්ධ කරලා අවසానයි. එතකොට අද සිද්ධ කරන්නේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ධර්ම 152 අතුරින් 122 වෙනි සූත්‍රය. කලින් 121ක් කරලා අවසానයි. අදට નિયમિત 122 වෙනි සූත්‍ර දේශනාව මහා ශුන්්‍යත සූත්‍රය. ඒ ඇතුළත් වෙන තැනත් පිළිවෙලින් සිහිපත් කරගත්තොත් සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකයේ තුන්වන වග්ගය වන ශුඤ්ඤත වග්ගයේ ඇතුළත් දෙවෙනි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සියලු සූත්‍ර අතුරින් 122 වෙනි සූත්‍රය. මහා ශුඤ්ඤත සූත්‍රය. පහුගිය දිනයක මේ පින්වතුන් ශ්‍රවණය කළා මීට කලින් සූත්‍රය වන චූල ශුඤ්ඤත සූත්‍රය. අද මහා ශුඤ්ඤත සූත්‍රයයි මේ ශ්‍රවණය කරන්නේ. පසුව උදාවන දවසේ හෙට දිනේ ඊළඟ සූත්‍රය වන අච්චරියබ්බූත සූත්‍රය ශ්‍රවණය කරන අවස්ථාව තියෙනවා. එහෙනම් අදට නියමිත මහා ශුන්‍යද සූත්‍රය කෙරෙහි අවධානය යොමු කරමු. පින්වත්නි මේ අද මේ විස්තර කරගන්න මහා ශුන්‍යද සූත්‍රය අපට වැදගත් වෙන්න හේතු වෙන කාරණා මුලින්ම මතක් කරගමු. මේ සූත්‍රය තුලින් අපිට හෙළිදරව් වෙනවා බොහෝම විශේෂ කාරණා කිහිපයක්. ඒ අතරින් එකක් තමයි පිරිස සමග එක් වී වාසය කිරීමේ ඇලුනොත් ඒක කොයිතරම් බාධකයක්ද කියන කාරණාව. පිරිස සමග එක්වීමෙහි ඇලීම කණ්ඩායම් ගත වීමට තියෙන දැඩි කැමැත්ත බොහෝ දෙනා සමග ඇසුරු නිසුරු කරන්න තියෙන ඇලීම සංසාර විමුක්තියට බාධා වෙන ආකාරය විස්තර වෙන සූත්‍රයක් මේ මහා ශුන්්‍යත සූත්‍රය. ඒ වගේම තමයි පිරිස සමග එක්වීමේ ඇලීමෙන් මිදුනොත් බොහෝ පිරිසක් සමග ඒකරාශී වෙලා ඉන්න තියෙන ආසාවෙන් මිදුනොත් ඒක කොච්චර ආනිසංසදායකද කියලත් මේ සූත්‍රය තුල විස්තර විභාග කරලා තියෙනවා. ඒ වගේම තමයි ශුන්්‍යත ඵල සමාපත්තිය උපයා ගැනීම සඳහා ශ්‍රාවකයා කටයුතු කරන්න ඕනේ කොහොමද? ශුන්්‍යත ඵල සමාපත්තිය තවත් විදිහකින් කිව්වොත් අරිහත් ඵල සමාපත්තියම තමයි මේ එක්තරා විදිහකට නිරූපණය කරන්නේ. අරිහත් ඵල සමාපත්තිය උපයා ගන්න නම් ශ්‍රාවකයා කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා මේ දේශනාව තුළ අන්තර්ගතයි. එහෙනම් නිවන් දකින වැඩපිළිවෙල ඇතුළත් සූත්‍රයක් මහා ශුන්්‍යත සූත්‍රය. ඒ වගේම තමයි පින්වත්නි මේ පින්වතුන් අහලා තියෙනව නේද නොකල යුතු දෙතිස් කතා සහ කල යුතු දස කතා ගැන විස්තර. මෙන්න මේ කතා 32 කරන්න එපා. රාජ කතා, චෝර කතා ආදී කතා 32. ඒ වගේම අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා ආදී මේ කතා 10 කරන්න. එහෙම අපි විස්තර අහලා තියෙනවා. මේ මහා ශුන්්‍යත සූත්‍රය හොඳ උදාහරණයක්. ඒ දෙතිස් කතා සහ දස කතා පිළිබඳ සඳහන් සූත්‍රයක්. නොකල යුතු කතා 32 මොනවාද? ඒ වගේම නිවනට උපකාර වන කතා 10 මොනවාද? කියලා කාට හරි දැනගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඒ කතා පිළිබඳ හොඳට ඇතුළත් වෙනවා මේ මහා ශුන්්‍යත සූත්‍රය තුල. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් මේ මහා ශුන්්‍යත සූත්‍රය අපිට විස්තර විභාග කරනවා. මොකද්ද ඒ කාරණාව? බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෛත්‍රී ප්‍රතිපත්තිය අනුගමනය කිරීම යනු කුමක්ද? ශාස්ත්‍රූවරයාණන් වහන්සේ වන තථාගතයන් වහන්සේ පිළිබඳ මෛත්‍රියෙන් ඒ මෛත්‍රී ප්‍රතිපත්තියෙන් ඉන්නවා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෛත්‍රිය දක්වනවා යනු කුමක්ද? ඔන්න ඔය කාරණාවටත් පිළිතුරු සැපයනවා මේ සූත්‍රය තුළ. අපිට හැමතේනේ බුදුරජාණන් වහන්සේට ගෞරව කරන්න. අපි හැමෝම කැමති බුදුරජාණන් වහන්සේ ගැන සිහිපත් කරමින් උන්වහන්සේට වන්දනාමාන කරන්න, ගෞරව කරන්න. බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළ පරිදි උන්වහන්සේට මෛත්‍රිය දක්වන්න නම් අපි කරන්න ඕනේ මොනවාද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම වදාළ පරිදි උන්වහන්සේ පිළිබඳව මෛත්‍රී ප්‍රතිපත්ති අනුගමනය කරනවා කියන්නේ මොකද්ද? ඔන්න ඔය වටිනා කාරණාවත් බුද්ධ භාෂිතයක් විදිහටම හම්බෙන සූත්‍රයක් මහා ශුන්්‍යත සූත්‍රය. එහෙනම් ඒ වටිනා කරුණු ඇතුළත් දේශනාව අපි පිළිවෙලින් විස්තර කරගමු. පින්වත්නි මෙන්න මේ විදිහටයි මහා ශුන්්‍යත සූත්‍රය පිළිවෙලින් දිගහැරෙන්නේ. බුදුරජාණන් වහන්සේ කිඹුල්ලත් නුවර නිග්‍රෝධාරාමයේ වැඩ වාසය කරන කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතමින් කරපු දේශනාවක්. බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයේහි පිඩිසිඟා වඩිනවා කිඹුල්වත් නුවර ප්‍රදේශයේ පිණිසිඟා වැඩිමෙන් අනතුරුව උන්වහන්සේ දහවල් කාලය විවේකී සුවයෙන් ගත කරන්න කාලකේමක කියන ශාක්‍ය රජතුමා කරවපු විහාරයට වඩිනවා. දැන් අටුවාවේ සඳහන් වෙනවා මේ නිග්‍රෝධාරාමය අයිති ප්‍රදේශයේම තියෙන තවත් විහාරයක්. නිග්‍රෝධාරාමයට ආසන්න විහාරයක් වන කාලමේ කාලකේමක කාලකේමක නැමැති ශාක්‍ය රජතුමා හදවලා දීපු විහාරයට වඩිනවා භාග්‍යතුන් වහන්සේ පිණ්ඩපාතයේ වැළඳීමෙන් අනතුරුව දහවල් කාලයේ විවේකීව ගත කරන්න දිවා විහරණය සඳහා මෙහිදී කුමක්ද සිද්ධ වන්නේ? බුදුරජාණන් වහන්සේ දකිනවා මේ කාලකේමක විහාරය තුල එක්තරා දර්ශනයක්. උන්වහන්සේ මේ කාලකේමක රජතුමා හදලා දීපු විහාරයට මේ වඩින්නේ දිවා විහරණයට. දහවල් කාලයේ විවේකීව ගත කරන්න. නමුත් උන්වහන්සේ මේ කාලකේමක රජතුමා කරවපු විහාරය තුල එක්තරා දර්ශනයක් දකිනවා. මොකද්ද දකින්නේ? භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ විහාරය තුල බොහෝ සෙනසුන් පනවා තිබෙන බව. කාලකේමක රජතුමා කරලා දීපු ඒ විහාරය ඇතුලේ උන්වහන්සේ දකිනවා ගොඩාක් ඇඳ කුටු මේස ආදිය පිළියෙල කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ස්ථානයේ බොහෝ ස්වාමින් වහන්සේලා ඒක රාශී වෙලා ඉන්න ස්වභාවයක් උන්වහන්සේට ඒ තියෙන ඇඳ පුටු ආදිය තියෙන විදිහෙම පේනවා. භාග්‍යතුන් වහන්සේ වැඩලා ඉන්න මේ වෙලාවේ මෙතන ස්වාමින් වහන්සේලා නැහැ. හැබැයි උන්වහන්සේ දකිනවා ඒ කාලකේමක විහාරය තුල ඇඳ පුටු ආදිය ඒ ස්ථානගත වෙලා තියෙන ආකාරය anu උන්වහන්සේට තේරෙනවා මෙතන බොහෝ පිරිසක් බොහෝ භික්ෂුන් වහන්සේලා ඒක රාශී වෙලා හිටිය ස්වභාවයක් උන්වහන්සේට තේරෙනවා ඉතින් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා මේ විහාරයේහි භික්ෂූන් සම්බහුල වශයෙන් වෙසෙද්ද සමූහයා කෙරෙහි බැඳී ඇලී විසීමේ නුසුදුසු බව පිළිබඳ භාග්‍යතුන් වහන්සේ මෙතනදී කල්පනා කරනවා. ඔන්න පින්වත්නි මේ සූත්‍රය තුළ බොහෝ වැදගත් කාරණා විස්තර විභාග කරන ආකාරය හොඳට හුම්කම් දෙන්න ඕනේ. අපේ ජීවිතයට ගලප ගන්න බොහෝ කරුණු ඇතුළත් සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේ දැක්කා කාලකේමක විහාරය තුල බොහෝ සේනාසන පනවල භික්ෂුන් වහන්සේලා සමූහ වශයෙන් රැඳී සිටිය බවක් ඒ විහාරයේ තිබ්බ ස්වභාවයෙන් පෙනුණා. උන්වහන්සේ වෙලාවේ මොකද්ද කල්පනා කරේ? සමූහයා කෙරෙහි ඇලී ගැලී සිටීම ඊටාම නුසුදුසුයි. භික්ෂුන් වහන්සේලා ඒ ආකාරයෙන් හිතිය ස්වභාවයක් උන්වහන්සේ කල්පනා කරනවා මෙතන එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ ඒ කාරණාව කල්පනා කරන අතරතුරේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු බොහෝ භික්ෂු පිරිසක් මේ ආසන්නේ වැඩ ඉන්නවා. කොහෙද වැඩ ඉන්නේ? ඝටාය නම් ශාක්‍යයාගේ විහාරෙහි. දැන් මෙතන විහාර කිහිපයක් ගැන කියවෙනවා මේ සූත්‍රය තුල නිග්‍රෝධාරාමය කාලකේමක රජු කරවපු විහාරය සහ ගටාය කියන ශාක්‍යයා හදලා දීපු විහාරය. ඒතකොට රටුවාවේ සඳහන් වෙනවා මේ එකිනෙකට ආසන්නයේ තිබ්බ විහාර. නිග්‍රෝධාරාමය කියන විහාරයේ ආසන්නයේම ඒ ප්‍රදේශය තුලම පවතින්නේ අර කාලකේමක විහාරයත් සහ මේ සඳහන් වෙන ගටාය කියන විහාරයත්. බුදුරජාණන් වහන්සේ පිළිසිඟා වැඩීමෙන් අනතුරුව වැඩි කාලකේමක රජුගේ විහාරයට එතනදී තමයි උන්වහන්සේ අර බොහෝ සේනාසන පනවල තියෙන ස්වභාවයක් දැක්කේ. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ භික්ෂූන් සමග ගටාය නම් ශාක්‍යයාගේ විහාරයේහි සිවුරු සැකසීම් කරති. ඔන්න මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ භික්ෂු පිරිසක් සමග සිවුරු සකස් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට බොහෝ සිවුරු ලැබිලා තියෙනවා ගිහි පුද්ගලයන්ගෙන්. උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා සමූහයක් පිරිවරාගෙන ඒ ලැබිච්ච රෙදිපිලි වලින් සිවුරු සකස් කරමින් ඉන්නේ. සිවුරු සඳහා ලැබිච්ච රෙදිපිලි භාවිත කරමින් සිවුරු සකස් කරමින් ඉන්නේ. බොහෝ භික්ෂු පිරිසක් පිරිවරාගෙන අර ආසන්නයේ තිබ ගටාය ශාක්‍යයාගේ විහාරයේ. මෙතනදී මේ සිවුරු සකස් කිරීම කරන්නේ උන්වහන්සේලා වැඩේ ඉන්න සේනාසන සකස් කිරීමකින් තොරව මේ ආනන්ද ස්වාමීන් වහන්සේ සමග භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් මෙතන සිවුරු මහනවා සිවුරු සකස් කරනවා නමුත් උන්වහන්සේලා තමන් වහන්සේලා වැඩ ඉන්න ඒ ඇඳපුටු ආදිය පිළියෙල කරලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. උන්වහන්සේලා තමන් වැඩ හිටිය කුටිය මනාව සකස් කරලා නෙමෙයි මේ කාර්යයට ඇවිල්ලා තියෙන්නේ. කාර්ය බහුලත්වය නිසා. සිවුරු සකස් කිරීම ආදිය එක දිගට අකණ්ඩව කිරීම නිසා උන්වහන්සේලා තමන්ගේ කුටි මනාව පිළියෙල කරලා නැහැ. තමන්ගේ කුටි අස්පස් කිරීම ආදිය කරලා නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒක තමයි අර කලින් දැක්කේ. කාලකේමක ශාක්‍රජුගේ විහාරයේහි උන්වහන්සේ දැක්කනේ බොහෝ ඇඳපුටු ආදිය සමූහ වශයෙන් විසුණු වහන්සේලා ඉන්න බවක් පෙනෙන විදිහට උන්වහන්සේ දැක්කා. එතකොට මේ ස්වාමීන් වහන්සේලා වැඩ හිටිය තැන ඒ. උන්වහන්සේලා මෙතන ආනන්ද ස්වාමීන් වහන්සේත් සමග බොහෝ භික්ෂු පිරිසක් සිවුරු සකස් කරනවා, සිවුරු මහනවා. නමුත් උන්වහන්සේලා Taman වැඩ හිටිය කුටිය මනාව පිළියෙල කරලා නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ සවස් කාලේ උන්වහන්සේ බුදු පියාණන් වහන්සේ අර කාලකේමක ශාක්‍ය රජුගේ විහාරයට වැඩිය දහවල් කාලේනේ උන්වහන්සේ ආසන්නේ දහවල් කාලය ගත කරලා සවස් කාලයේ මේ ගටාය ශාක්‍යයාගේ විහාරයට වඩිනවා. මේ ගටාය ශාක්‍යයාගේ විහාරය තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු අර ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිස සිවුරු සකස් කරමින් හිටියේ. භාග්‍යතුන් වහන්සේ සවස් කාලයේ මේ ස්ථානයට වැඩම කරනවා. වැඩම කරලා ඔන්න භාග්‍යතුන් වහන්සේ යම්කිසි කාරණා කිහිපයක් දේශනා කරනවා. දැන් තමයි සූත්‍රය තුළ බොහෝ වැදගත් දහම් කරුණු හෙළිදරව් වෙන වෙලාව. භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතමින් දේශනා කරනවා ආනන්ද කාලකේමක ශාක්‍යයාගේ විහාරයේ බොහෝ සේනාසන පනවා ඇත. මෙහි සම්බහුල භික්ෂූහු වාසය කරද්ද ආනන්ද මම දැන් ටිකකට කලින් කාලකේමක ශාක්‍ය රජතුමා හදලා දීපු විහාරය ආසන්නයට වැඩිය. එතනදී මම දැක්කා බොහෝ සේනාසන පනවලා. බොහෝ භික්ෂු පිරිසක් එකතන වාසය කරපු ස්වභාවයක් මම දැක්කා. ඉතින් ඇත්තටම එහෙමද? ඒ කාලකේමක රජුගේ ශාක්‍ය ඒ කාලකේමක ශාක්‍ය රජු හදලා දීපු විහාරය ඇත්තටම බොහෝ භික්ෂු පිරිසක් වාසය කරනවද? ඔන්න ඒ කාරණාව අහනවා. ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. භාග්‍යතුන් වහන්සේ එසේය. එහෙමයි භාග්‍යතුන් වහන්සේ අපි මේ කාලේ සිවුරු සකස් කරනවා. ඒ සඳහා සහභාගී වෙන ස්වාමින් වහන්සේලා එතන තමයි වැඩි ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි ආනන්දය සංගණිකා රාම වූ මහන සෝබමාන නොවන්නේය. ඊටාම වැදගත් වචනයක් හම්බ වෙනවා මේ සූත්‍රය තුල සංගණිකා රාම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද සංගනිකාරාම වෙච්ච භික්ෂුන් වහන්සේ සුදුසු භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි. දිදුලන බබලන සෝභමාන වූ භික්ෂුන් වහන්සේ නමක් නෙමෙයි සංගනිකාරාම වූ භික්ෂුව. මොකද්ද සංගනිකාරාම කියන්නේ? පිරිස සමග එක් වී වාසය කිරීමේ ඇලුණු භික්ෂුව. පිරිස සමග එක් වී වාසය කරන්න ආසා කරන භික්ෂුව. බොහෝ ලෙස කණ්ඩායම් ගතව ඉන්න කැමැත්තක් දක්වන භික්ෂුව ශෝභමාන නැහැ. භාග්‍යතුන් වහන්සේ එවැනි භික්ෂුව අගය කරන්නේ නැහැ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් තින්වත්නි මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ භික්ෂු පිරිසක් එක්ක සිවුරු සකස් කර කර හිටියේ. ඔන්න භාග්‍යතුන් වහන්සේ ඊට විරුද්ධත්වය මේ ප්‍රකාශ කරන්නේ. උන්වහන්සේ ඒකට හේතුත් කියනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට මුලින්ම භාගතුන් වහන්සේ දේශනා කළා ආනන්ද තිරිස සමග එක්වී වාසය කිරීමේ ඇලුණු එවත් සංගනිකා රාම වූ භික්ෂුව ශෝභමාන නැහැ. සුදුසු භික්ෂුවක් නෙමෙයි. ඒක භික්ෂුවකට ගැලපෙන්නේ නැහැ. ඒකට හේතුවත් භාගතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඒ විදිහට පිරිස සමග එක්වී වාසය කිරීමේ ඇලුණු භික්ෂුව නෙක්ඛම්ම සුඛයාදී සුඛයන් කැමැතිසේ විපුලව නොලබයි. බොහෝ පිරිසක් ඇසුරු කරමින් ඉන්න ආශා කරන භික්ෂුව තවත් විදියකින් කිව්වොත් බොහෝ පිරිසක් ඇසුරේ ඉන්න කැමති ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන්ව ලබන සුවය පහසුවෙන් ලබන්නේ නැහැ. මේ දේශනාවේ සඳහන් වෙන වචන හතරක් සැපයන් හතරක් පිළිබඳව ඒ සැපයන් හතර පහසුවෙන් බහුල කොට ලබන්න හැකියාවක් නැහැ පිරිසක් සමග ඒක රාශී වෙලා ඉන්න ආසේ ආස කරන ශ්‍රාවකයා මොනවාද සැපයන් හතර නෙක්ඛම්ම සුඛය පවිවේක සුඛය උපසම සුඛය සහ සම්බෝධ සුඛය එතකොට මේ පද හතරෙන්ම කියන්නේ කාමයන්ගෙන් වෙන්ව රාගාදී ක්ලේශයන් දුරු කරලා ලබන සැපය නිවන් සුව කාට හරි කෙනෙක්ට කාමයන්ගෙන් වෙන්ව ලබන්නේ අප්‍රමාණ සුවය දැන් පින්වත්නි කල්පනා කරන්න කාමයන් සමගින්මයි සැපය ලැබෙන්නේ කියලා තමයි සාමාන්‍ය හිතක ඇතිවන සිතුවිලි මේ රූප ශබ්ද ගන්ධ ආදී කාම ගුණයන් තුලින්මයි ඒ හරහාමයි සැපේ උදා කරගන්න පුළුවන් කියන හැඟීමයි අපිට ඇති වෙන්නේ සාමාන්‍ය. හැබැයි භාග්‍යතුන් වහන්සේ හෙළිදරව් කරපු වැඩපිළිවෙල තුලින් ඉස්මතු වෙනවා කාමයන්ගෙන් තොරව ඊට වඩා කාමයන් තුලින් ලබන සුඛයට වඩා කාමයන්ගෙන් ඉවත්ව අප්‍රමාණ සුවයක් ලබන්න පුළුවන් බව ඒ සුවය ගැනයි මේ කියන්නේ. භික්ෂුවකට කාමයන්ගෙන් වෙන් වෙලා රාගාදී කෙලෙසුන්ගෙන් වෙන් වෙලා ලබන ඉහළම සුවය පහසුවෙන් ලබා ගන්න හැකියාවක් නැහැ. පිරිස සමග ඇලී ගැලී වාසය කරන්න ආසාවෙන් හිටියොත්. එහෙනම් පින්වත්නි මේ එදා ආනන්ද ස්වාමීන් වහන්සේට භාගතුන් වහන්සේ දේශනා කළේ භික්ෂූන් වහන්සේලා උදෙසා කරන දේශනාවක් හැටියට. නමුත් මේ වෙලාවේ ධර්මයේ ශ්‍රවණය කරන ගිහි පින්වතුන් වන මේ පින්වතුනුත් කල්පනා කරන්න ඕනේ නිවන් දකින්න බාධා කරන ධර්මතාවක් ගැන මේ දේශනාවේ සඳහන් කරන්නේ. නිවන තුنين ලබන කාමයන්ගෙන් වෙන් වූ සුවය ලබන්න බාධකයක් මේ භාගතුන් වහන්සේ විස්තර කරන්නේ. මොකද්ද බාධකය? සංගණිකාරාමය. තවත් විදියකින් කිව්වොත් පිරිස සමග ඇලී ගැලී වාසය කරන්න තියෙන ආසාව. දැන් එනම් තමන්ගෙන් අහලා බලන්න ඕනේ. මොකක්ද අහලා බලන්න ඕනේ? නිවන් දකින්න කැමති මම පිරිස් සමග ඒකරාශී වෙලා ඉන්න ආසාවෙන් යුක්තයිද? අපෙන් අහලා බලන්න ඕනේ පින්වත්. අපි මේ බණපද අහන්නේ, අපි මේ ධර්මය ශ්‍රවණය කරන්නේ අහලා විතරක් අමතක කරන්න නෙමෙයි. මේ අහන ධර්මය තුලින් අපේ ජීවිතය නිවැරදි කඩේමට ළඟා කරගන්න යම්කිසි කාරණා ටිකක් එකතු කරගෙන ප්‍රායෝගික ජීවිතයට ගලප ගන්න. ඒ හරහා සියලු දුකෙන් එතර වෙන්න යම්කිසි වැඩපිළිවෙලක නිරත වෙන්න. එහෙනම් මේ කාරණාවත් අපි එකතු කරගන්න ඕන කාරණාවක්, අපෙන්ම අහලා බලන්න ඕන කාරණාවක්. නිවනට බාධකයක් වන පිරිස සමග ඇලී ගැලී වාසය කිරීම මගේ හිත කොයිතරම් දුරට ඒකට යොමු වෙලා තියෙනවද නැද්ද? මම කොයිතරම් පිරිසත් එක්ක එකට ඇලී ගැලී ඉන්න ආස කරන කෙනෙක්ද? ඒ ආසාව බොහෝ කොට තියනවා නම් නිවන ගොඩාක් ඈතයි. ඒ ආසාව අඩු කරගන්න ඌමනාවක් හරි තියනවා නම් එහෙනම් එයාට නිවන ගොඩක් දුර නැහැ. ඒ ශ්‍රාවකයාට. එහෙනම් පින්වත්නි මේ කරුණොත් එක්ක අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි අපෙන් අහලා බලන්න ඕනේ අපි පිරිසත් සමග ඇලී ගැලී වාසය කරන්න ආසාවෙන් යුක්තයිද? අවංකව ඒ తত্ত্বය Tamanට ගලපලා බලලා තේරුම් ගන්න ඕනේ මුලින්ම මගේ හිතේ මේ පිරිසත් සමග ඇලී ගලී වාසය කරන්න දැඩි ආසාවක් තියෙනවා නම් ඒක නිවනට බාධකයක්. ඒක මම උපක්‍රමශීලීව මනාකොට ප්‍රායෝගික වැඩපිළිවෙළවල හරහා අයින් කරගන්න උත්සාහ කරන්න ඕන කියලා මුලින්ම අවබෝධ කරගන්න ඕන. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ විදිහට ආනන්ද සාමීන් වහන්සේට දේශනා කළා පිරිස සමග එක් වී වාසය කිරීමෙහි ඇලුණු ශ්‍රාවකයාට කාමයන්ගෙන් වෙන්ව ලබන රාගාදී කෙලෙසුන්ගෙන් වෙන්ව ලබන ඒ නිර්වාණ සුවය පහසුවෙන් ලබා ගන්න බෑ. එයාට ඒක අමාරුයි. පිරිස සමග ඇලී ගැලී වාසය කිරීමට තියෙන දැඩි ආශාව නිවනට බාධකයක් බව භාග්‍යතුන් වහන්සේ විස්තර කළා. ඉන් අනතුරුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකේ අනිත් පැත්ත. එකලාව ඝණයා කෙරෙන් වෙන්ව වාසය කරන මහන. හුදකලා වෙලා පිරිසත් සමග නෙමෙයි තනිව වාසය කරන ශ්‍රාවකයාට හැකියාව ලැබෙනවා ඒ නෙක්ඛම් ආදී සුවයන් කාමයන්ගෙන් වෙන්ව ලබන රාගාදී කෙලෙසුන්ගෙන් වෙන්ව ලබන ඒ මහා අප්‍රමාණ වූ සුවය ලබා ගන්න හුදකලා ස්වාමින් වහන්සේට හුදකලාව ඉන්න ශ්‍රාවකයට පහසුවෙන්ම කරන්න පුළුවන්. මේ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ භික්ෂු සංඝයා පිරිවරාගෙන සිවුරු සකස් කරමින් ඉන්න හිටියේ. ඉතින් භාගතුන් වහන්සේ ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේට පහදලා දෙනවා කාරණා. පතු පහදලා දෙනවා මේ පිරිස සමග ඇලී ගැලී වාසය කිරීම නිවනට කොච්චර බාධකයක්ද? පිරිස සමග ඇලී ගැලී නොසිත හුදකලාව ඝණයාගෙන් වෙන්ව වාසය කිරීම කොයිතරම් නිවනට උපකාරී වෙනවද කියලා භාග්‍යතුන් වහන්සේ හෙළිදරව් කරලා ආනන්ද ස්වාමීන් වහන්සේට පැහැදිලි කරලා කියනවා. ඉන් අනතුරුව දේශනාව ඉදිරියට ගලාගෙන යනවා. භාග්‍යතුන් වහන්සේ තවදුරටත් කරුණු පැහැදිලි කරනවා. ආනන්ද බොහෝ පිරිසක් සමග ඇලී ගැලී වාසය කරන්න කැමති ශ්‍රාවකයාට රූපාරූපාවචර චිත්ත විමුක්තිය ධාන අරූප සමාපatti ආදී සිත සමාධිමත් කරන වැඩපිළිවෙළවල් පවා හරියට ළඟා කරගන්න හැකියාවක් නැහැ පිරිස සමග ඇලී ගලී වාසය කරන ශ්‍රාවකයාට. එහෙනම් ධාන මට්ටම් උපයා ගැනීම ඊටාම වැදගත් මේ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය ඉදිරියට යනකොට සිත සමාධිමත් කිරීමකින් තොරව විදර්ශනා අවබෝධයකට යන්න අපහසුයි. එහෙනම් ඒ ධාන සමාපatti ආදිය උපයා සපයා ගන්නත් මේ බොහෝ පිරිසක් සමග ඇලී ගැලී වාසය කරන්න තියෙන ආසාව බාධකයක් වෙනවා. ඒ වගේම වාග්යතුන් වහන්සේ පැහැදිලි කරනවා ඒ සමාධි සෝයන් විතරක් නෙමෙයි. ඒ ධාන මට්ටම් විතරක් නෙමෙයි. ලෝකෝත්තර විමුක්තිය. මාර්ගඵල අවබෝධය ළඟා කරගන්නත් හැකියාවක් ලැබෙන්නේ නැහැ අර සංගනිකාරාම වූ ශ්‍රාවකයට. සංගනිකාරාම වූ භික්ෂුවට. ඒ කිව්වේ බොහෝ පිරිසක් සමග ඇලී ගැලී වාසය කරන්න ආස කරන ශ්‍රාවකයට ලෞකික ලෝකෝත්තර සුවයන් කරා ළඟා වීමට හැකියාවක් නැහැ. මෙතන ලෞකික සුවයන් කියලා කිව්වේ ධාන අරූප සමාපත්තිය ආදී සමාධි සුවයන් ඒ වගේම මාර්ගඵල අවබෝධය තුලින් ලබන ලෝකෝත්තර සුවයත් එයාට ගොඩාක් ඈතයි. බොහෝ ඈතයි. කාටද? පිරිස සමග ඇලී ගැලී වාසය කරන්න ආශා කරන විශ්වට. ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේට මේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණා දේශනා කරන්නේ. එහිදීත් අනෙත් පැත්තක් දේශනා කරනවා කවුරු හරි ශ්‍රාවකෙක් හුදකලා වෙලා පිරිසෙන් වෙන් වෙලා ඒ විදිහට වාසය කරනවා නම් ඒ පුද්ගලයාට ඒ ශ්‍රාවකයාට හැකියාව ලැබෙනවා රූපාවචර චිත්ත විමුක්තිය ඒ සමාධි සුවයන් සහ ලෝකෝත්තර විමුක්තිය ඒ මාර්ගඵල අවබෝධය කරා ළඟා වෙන්න ඒ ශ්‍රාවකයාට හැකියාව ලැබෙනවා ඒ විදිහට දේශනා කරන භාග්‍යතුන් වහන්සේ ඉන් අනතුරුව තවත් වැදගත් කාරණාවක් දේශනා කරනවා මොකක්ද ඒ කාරණාව මෙලෙස ලෞකික ලෝකෝත්තර ගුණ ඉපදවීමට සංගණිකා රාමයේ බාධාවක් බව දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ ඉන් අනතුරුව සංගණිකා රාමයේ දෝෂ සහිත බව දක්වනවා. දැන් මුලින්ම හොඳට අහගෙන හිටියනම් මේ පින්වතුන්ට තේරෙන්නේ නැති මුලින්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ පිරිස සමග ඇලී ගැලී වාසය කිරීමෙන් ඇතිවන බාධා. ලෞකික ලෝකෝත්තර ඉහළ සුවයන්ට ළඟා වීමට බාධායි. ඉන් අනතුරුව භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ ඇලී ගැලී පිරිස සමග ඇලී ගැලී වාසය කිරීම කොයිතරම් භයානකයිද ඒ කාරණාව දේශනා කරමින් භාගතුන් වහන්සේ සඳහන් කරනවා ආනන්දය යම් රූපයක රාග වශයෙන් ඇලුනක් හට ඒ රූපයාගේ විපරිණාම අන්‍යතා භාව හේතුවෙන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය නූපදිත්නම් මම එබඳු එකද රූපයක් නුවණැසින් නොදක්මි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ ලෝකයේ එකම රූපයක්වත් මම දකින්නේ නැහැ මොන වගේ රූපයක්ද ඒ රූපයට රාග වශයෙන් ඇලුනොත් ඒ ඇලුනට පස්සේ ඒ රූපය වෙනස් වෙද්දි දුකක් නොදැනෙන යම්කිසි රූපයකට ඇලිලා ආස කරලා ඒ රූපය වෙනස් වෙද්දි ඒ රූපය අන්‍යතා භාවයට පත් වෙද්දී දුකක් ඇති නොවන එකම රූපයක්වත් මම දකින්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් හොඳට තේරුම් ගන්න අපිට මොකද්ද හැම රූපයක්ම ඇලෙන කෙනාට දුක ගෙන දෙනවා. ඇලෙන කෙනාට දුකක් ගෙන නොදෙන එකම රූපයක්වත් නැහැ. එහෙනම් රූප කෙරෙහි ඇලීම සතුටක් විදිහටයි අපිට දැනෙන්නේ නමුත් භාගතුන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා බුදු නුවණින් එකම රූපයක්වත් දකින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. සියල්ල දන්නා සියල්ල දක්නා භාගතුන් වහන්සේගේ දේශනාව අනුව ඇලුනට පස්සේ ආශා කරලා යම්කිසි රූපයකට ආශා කරලා ඒ රූපය වෙනස් වෙද්දී දුකක් නොදැනෙන එකම රූපයක්වත් බුදුනුවණින් දකින්නේ නැහැ කියලා දේශනා කළා. එහෙනම් මොන රූපයකටද අපි ඇලෙන්නේ? එහෙම රූපයක් නැහැ. රූපයකට ඇලුනට පස්සේ ඒ රූපේ වෙනස් වීම නිසා දුක් ඇති නොවන කිසිම රූපයක් නැහැ. යම් කිසි රූපයකට ඇලෙනවද? දුක පිණිසමයි පවතින්නේ. සැපයක් නම් නොලබෙන බවයි භාගතුන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ. එහෙනම් මේ අපිව දිරිගන්නනවා, අපිව උනන්දු කරනවා රූප පිළිබඳ ආශාවෙන් මිදෙන්න විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරන්නේ අර පිරිස සමග ඒකරාශී වෙන්න ඉන්න ආස කළාම මේ විදිහට රූපවලට ඇලෙනවා. ඒ නිසාම ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ට අහු වෙලා බොහෝ පිරිස සමග ඇලී ගැලී වාසය කරන්න කටයුතු කරන පුද්ගලයාට දුකසේ ඉන්න සිද්ධ වෙනවා. මොකද මේ පිරිසත් සමග ඇලී ගැලී ඉන්න ගිහිල්ලා රූපවලට බැඳිලා පස්සේ රූප වෙනස් වෙනකොට අන්න දුකින් පීඩා විඳින්න වෙනවා. එහෙනම් ඊටාම වැදගත් කාරණා මේ හිතදරව් කරන්නේ ලෝකෝත්තර සුවයන් ළඟා කරගන්න විතරක් නෙමෙයි. එදිනෙදා ජීවිතයේ සුවසේ ගත කරන්නත් බාධාවක්. පිරිස සමග ඇලී ගැලී වාසය කරන්න තියෙන දැඩි ආසාව. මොකද මේ පිරිසත් සමග ඇලී ගැලී වාසය කරන්න තියෙන දැඩි ආසාව නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? විවිධ රූපවලට ඇලීම් සකස් වෙනවා. ඒ ඇලීම් සකස් වීම නිසා ඇලුණු රූපය වෙනස් වෙද්දී ඔන්න දුක් උපදිනවා. එහෙනම් ලෝකෝත්තර සුවයන් ළඟා වීමට පමණක් නෙවෙයි එදිනෙදා ජීවිතය සුවසේ ගත කරන්නත් බාධාවක් පිරිස සමග ඇලී ගැලී වාසය කරන්න තියෙන ආසාව. ඕකේ අනිත් පැත්තයි අපිට හිතෙන්නේ. පිරිස සමග ඇලී ගැලී ඉන්න තියෙන ආශාවමයි ජීවිතය සුන්දර කරන්නේ. එහෙමනේ අපිට හිතෙන්නේ. චාරිකාවක් යනකොට බොහෝ පිරිසක් එකතු වෙලා සින්දු කියනකොට ගීත ගායනා කරනකොට ඒක තමයි අපිට ජීවිතයේ සුන්දරත්වය සුවය විදිහට දැනෙන්නේ. නමුත් පින්වත්නි නුවණින් කල්පනා කරන කෙනාට තේරෙනවා පිරිස සමග ඇලී ගැලී වාසය කිරීමත් සමග රූප කෙරෙහි බැඳී යාමක් සිද්ධ වෙනවා. ඒ බැඳී යාම නිසාම බැඳුණු රූපය වෙනස් වෙද්දී බොහෝ චිත්ත පීඩා උපදිනවා. ඒ නිසයි භාගතුන් වහන්සේ මේ දේශනා කරන්නේ පිරිස සමග ඇලී ගැලී වාසය කිරීම කොයිතරම් භයානකයිද? ඒ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ භයානක බවත් පැහැදිලි කරලා ඉන් අනතුරු උන්වහන්සේ Taman ගැන යම්කිසි හෙළිදරව් කිරීමක් කරනවා. Taman වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ Taman වහන්සේ ගැන මොකද්ද මේ කරන හෙළිදරව් කිරීම? කිසිවෙකුගෙන් චෝදනාවක් නොවනසේ තමන් වහන්සේ ගැනද අඟවනවා. දැන් කවුරු හරි වික්ෂුන් වහන්සේ නමක් හරි කවුරු හරි කෙනෙක් චෝදනා කරන්න පුළුවන් අලුතෙන් පැවිදි වෙච්ච කෙනෙක් භාගතුන් වහන්සේට චෝදනා කරන්න පුළුවන් ඔබ වහන්සේ අපිට නම් දේශනා කරනවා පිරිසත් සමග ඇලී ගලී ඉන්න එපා කියලා. හැබැයි ඔබ වහන්සේ නම් රජවරු ඇසුරු කරනවා, සිටුවරු ඇසුරු කරනවා, බොහෝ පිරිස් පිරිවරාගෙන ඉන්නවා. ඒ විදිහට කෙනෙක්ට බුද්ධ කාලේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් චෝදනා කරන්න පුළුවන්. ඔබ වහන්සේ අපිට නම් කියනවා ඇලි ගැලි ඉන්න එපා පිරිසක් සමග කියලා. හැබැයි ඔබ වහන්සේ බොහෝ පිරිස ඇසුරු කරනවා. ඔන්න බලන්න මෙතෙන්දී භාග්‍යතුන් වහන්සේ ඒකටත් උත්තරයක් ලබා දෙනවා. එවැනි චෝදනාවක් නොයන විදිහට භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කරනවා. මොකද්ද මේ දේශනාව? ආනන්දය තථාගතයන් විසින් මේ සංගනිකාරාමයෙන් වෙන්න වාසය කිරීම මනාව අවබෝධ කර ඇත. ආනන්ද මම මේ දේශනා කරන මේ පිරිස සමග ඇලී ගැලී වාසය කිරීමෙන් වෙන්වීම මම හොඳට අවබෝධ කරන් ඉන්නේ. ඒ වගේම දේශනා කරනවා කුමක් පිණිසද යත් රූපාදී හැම නිමිති මෙනෙහි නොකරමින් අධ්‍යාත්මික විශේෂ ශුන්්‍යතා ඵල සමාපත්තිය උපයා වාසය කිරීම පිණිසයි. ආනන්ද මම මේ බොහෝ පිරිස් සමග ඇලී ගලී වාසය කරන්න තියෙන දැඩි ආශාව මම හොඳට තේරුම් අරන් ඉන්නේ. ඒ ආශාව දැන් මෙතන ඉතාම හොඳින් පැහැදිලි කරගන්න ඕනේ භාගතුන් වහන්සේ මොකද්ද මේ සඳහන් කරන්නේ? ආනන්ද බොහෝ පිරිස් සමග ඇලී ගලී වාසය කිරීමෙන් වෙන් වී වාසය. සංගනිකාරාමයෙන් වෙන්වීම. පිරිස් සමග ඇලී ගලී සිටීමෙන් ඈත් වීම. මම හොඳට අවබෝධ කරගෙන ඉන්නේ. හොඳට මම ඒ සඳහා මනාව අනුගමනය කරමින් ඉන්නේ. පිරිස් සමග ඇලී ගැලී වාසය කිරීමෙන් වෙන්වීම හොඳට වටහාගෙන ඉන්න බව දේශනා කරලා උන්වහන්සේ ඒකට හේතුව කියනවා මොකද්ද හේතුව රූපාදී හැම නිමිති මෙනෙහි නොකරමින් අධ්‍යාත්මික විශේෂ ශුන්්‍යත ඵල සමාපත්තියේ උපයා වාසය කිරීම පිණිසයි. භාගතුන් වහන්සේ තමන් වහන්සේ ගැන කරන හෙළිදරව්වක් මේ. ආනන්ද මම රූපාදී හැම නිමිති මෙනෙහි නොකරමින් මොනවාද රූපාදී නිමිති? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඕවානේ අපිට නිමිති වෙන්නේ. විතර මතක් වෙන්නේ. රූපාදිය නිසා ශබ්දාදිය ගන්ධ රස ස්පර්ශ ආදිය නිසා තමයි අපි සුවසේ ඉන්න උත්සාහ කරන්නේ. භාගතුන් වහන්සේ මෙතෙන්දී අවධාරණය කරනවා ඒ රූප ශබ්ද ගන්ධ ආදී නිමිති නොගෙන ශුන්්‍යත ඵල සමාපත්තිය. ඒ අරිහත් ඵල සමාපත්තිය තුල වාසය කරන්න තමයි මම මේ සංගණිකාරාමය ප්‍රතික්ෂේප කරන්නේ. ආනන්ද මේ විදිහට තථාගතයන් වහන්සේ පිරිස සමග ඇලී ගැලී වාසය කිරීමෙන් වෙන්න අරිහත් ඵල සමාපත්තිය තුල වාසය කරන්නයි කැමති. ඒ නිසාම භාග්‍යතුන් වහන්සේ මේ විදිහට කටයුතු කරනවා. මොකද්ද කරන්නේ? විවිධ ශ්‍රාවකයෝ භාග්‍යතුන් වහන්සේ හොයාගෙන එනවා. ඔන්න භාග්‍යතුන් වහන්සේ ඊටාම ආදර්ශවත් කාරණාවක් මේ කියන්නේ. උන්වහන්සේ දේශනා කරන උන්වහන්සේගේ චරිතාදර්ශය. උන්වහන්සේ තවත් කෙනෙක්ට මේ පිරිස සමග ඇලී ගලී වාසය කිරීමෙන් ඈත් වෙන්න කියන්නේ උන්වහන්සේ තේ දේ කරලා. උන්වහන්සේ ඒ දේ කරන බවයි මේ කියන්නේ. ආනන්ද බොහෝ ශ්‍රාවකයෝ මාව හොයාගෙන එනවා. බොහෝ පිරිස හොයාගෙන එනවා මාව. මම එයාට ධර්මයේ දේශනා කරලා කාලය නොඉක්මවා විවේකයට නැමුණු සිතින් ඒ පිරිස පිටත් කර යනවා. මං ඒ අයව එකෙල්ලේ එක පාරටම එලවලා දාන්නේ නැහැ. එයාට මම ධර්මයේ දේශනා කරනවා. නමුත් හරියට කාල වේලාව අඳුනගෙන මං ඒ අයව සුදුසු වෙලාවේ පිටත් කරලා යවනවා. එහෙම පිටත් කරලා යවලා ඔන්න උන්වහන්සේ අවධාරණය කරනවා ඒ ශුන්්‍යත ඵල සමාපත්තිය. ඒ අරිහත් ඵල සමාපත්තිය උපයාගෙන වාසය කරන්න තමයි මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ. අර පිරිස සමග ඇලී ගැලී වාසය ඒකට බාධකයක්. මම ඒ නිසා කොච්චර ශ්‍රාවකයෝ මාව හොයාගෙන ආවත් ඒ අයට අදාළ කාලය තුල ධර්මයේ දේශනා කරලා මම ඒ අයව වහා පිටත් කරලා හරිනවා. ඔන්න උන්වහන්සේ තමන්ගේ චරිතාදර්ශය හෙළි කළා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේට මේ කරුණොත් එක්ක තේරෙන්නේ නැති භාග්‍යතුන් වහන්සේ අපිට මේ පිරිස සමග ඇලී ගැලී වාසය කරන්න එපා කියලා දේශනා කරන්නේ උන්වහන්සේත් ආදර්ශයෙන් ඒ කරුණ කරමි. ওই විදිහට භාගතුන් වහන්සේ දේශනා කරන කාරණාවලින් ආනන්ද ස්වාමීන් වහන්සේටත් ඒක තේරෙන්නේ නැති. ඉන් අනතුරුව භාගතුන් වහන්සේ දේශනා කරනවා ආනන්ද ඒ නිසා මහණුන්ද ශ්‍රාවකයන්ටත් දේශනා කරනවා. මමත් මේ විදිහටයි කටයුතු කරන්නේ. අන්න ඒ නිසා ශ්‍රාවකයොත් අධ්‍යාත්මික විශේෂෙහි ශුන්්‍යත ඵල සමාපත්තිය උපයාගෙන වාසය කිරීමට කැමතිනම් ඒ මහණ විසින් අධ්‍යාත්මෙහි සිත මනාව පිහිටවිය යුතුය. හිඳුවිය යුතුය. අධ්‍යාත්මෙහි මනාව සිත එකඟ කළ යුතුය. සමාදාන කළ යුතුය. පින්වත්නි මේ මහා ශුන්්‍යත සූත්‍ර දේශනාව තුළ ඊටාම වැදගත් වචනයක් හම්බ වෙනවා. ශුන්්‍යත ඵල සමාපත්තිය. එතකොට මේ පින්වතුන් අහලා ඇති ඵල සමාපත්තිය කියලා වචනයක්. ඒ වගේම ශුන්්‍යත අනිමිත්ත අප්පනිහිත කියලා ওই වචන අහලා ඇති. සාමාන්‍යයෙන් නිවන එක්තරා ආකාරයකට කොටස් තුනකට බෙදෙනවා. ශුන්්‍යත ඵල සමාපත්තිය, ශුන්්‍යත, අනිමිත්ත, අප්පනිහිත වශයෙන්. නිවන එය එක්තරා ආකාරයකට ওই කොටස් තුනට බෙදෙනවා. එතකොට මේ අරිහත් ඵල සමාපත්තියම තමයි මේ නිවනම තමයි අරිහත්වයම තමයි ආකාර තුනකින් දක්වන්නේ ශුන්්‍යත අනිමිත්ත අප්පනිහිත. එතකොට මෙතන සඳහන් වෙන වචනය ශුන්්‍යත ඵල සමාපත්තිය. එතකොට මේ අරිහත්වය ගැනම කියන අවස්ථාවක්. භාගතුන් වහන්සේ මොකක්ද මේ වචනයත් එක්ක දේශනා කරන්නේ? මහණෙනි මමත් කොච්චර පිරිස් ආවත් ඒ අය සුදුසු වෙලාවේ පිටත් කරනවා. හුදේකලාව ඒ අරිහත් ඵල සමාපත්තිය තුල වාසය කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබ වහන්සේලා ඔබ වහන්සේලා ඒ ශුන්්‍යත ඵල සමාපත්තිය උපයාගෙන වාසය කරන්න කැමතිනම් ඒ ශුන්්‍යත ඵල සමාපත්තිය නැමැති සුවදායි తত্ত্বය මේ ශුන්්‍යත ඵල සමාපත්තිය කියන එක තවත් විස්තර කරගන්න ඕනේ. ඒ ශුන්්‍යත ඵල සමාපත්තිය යටතේ සඳහන් කරන්නේ අරිහත්වය සාක්ෂාත් කරගත්ත කෙනා ඒ ඵලය තුල සමාධි මට්ටමකින් වාසය කරන අවස්ථාව. දැන් සෝවාන් ඵලය සාක්ෂාත් කරගත්ත කෙනා සෝවාන් ඵල සමාපත්තිය තුල වාසය කරන්න යාට හැකියාව තියෙනවා. සකදාගාමි ඵලය සාක්ෂාත් කරපු කෙනාට සකදාගාමී ඵල සමාපත්තිය තුල ඒ සමාධි සෝය තුල ඉන්න හැකියාවක් තියෙනවා. අනාගාමී ඵලේ සාක්ෂාත් කරපු කෙනාට අනාගාමී ඵල සමාපත්තිය අරිහත්වේ සාක්ෂාත් කරපු කෙනාට අරිහත් ඵල සමාපත්තිය තුල ඒ සමාධිය අත්දකින්න සමාධිය තුල කාලය ගත කරන්න අවස්ථාව තියෙනවා. ඒ සමාධි සුවයක්. ඒ ඒ මාර්ගඵල අවබෝධය සිද්ධ කරපු කෙනාට තමයි ඒ ඒ ඵල සමාපත්තීන් උපයා වාසය කරන්න හැකියාව තියෙන්නේ. ඒතකොට භාග්‍යතුන් වහන්සේ මෙතෙන්දි සඳහන් කරන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ඵල සමාපatti ගැන නෙමෙයි අරිහත් ඵල සමාපත්තිය ගැන. එතකොට භික්ෂුන් වහන්සේලා කැමතිනම් ඒ අරිහත් ඵල සමාපත්තිය උපයාගෙන වාසය කරන්න එහෙනම් එයාට දෙයක් සිද්ධ කරන්න වෙනවා. ඒ ශ්‍රාවකයාට සිද්ධ වෙනවා මොකද්ද? ඒ මහණ විසින් අභ්‍යාත්මෙහි සිත මනාව පිහිටවිය යුතුය. තමන්ගේ හිත හොඳට පිහිටුවා ගන්න වෙනවා. හොඳට හිත සමාදාන කරගන්න වෙනවා. මොන භාගතුන් වහන්සේ අවධාරණය කරනවා පින්වත්නි කාට හරි කෙනෙක්ට ඒ නිර්වාණ අවබෝධය තුලින්ම ළඟා කරගන්න පුළුවන් ඒ අරිහත් ඵල සමාපත්තිය. ඒ තමන් අරිහත්ත්වයටපත් වෙලා ඒ අරිහත් ඵලයේ තුල සමාධියක් උපදවාගෙන සුවසේ වාසය කරන්න නම් එයාට සිද්ධ වෙනවා හිත හොඳට හික්මව ගන්න. හිත හොඳට පිහිටුවා ගන්න. භාග්‍යතුන් වහන්සේ ඒකට ක්‍රමයක් දේශනා කරනවා. කෙනෙක් කොහොමද හිත මනාව පිහිටුවා ගන්න මොනවාද කරන්න ඕනේ? බලන්න පින්වත්නි මේ බුද්ධ දේශනාවල තියෙන වැදගත්කම හිතක් මනාව පිහිටුව ගන්න මොනවාද කරන්න ඕනේ කියලා සඳහන් කරපු අවස්ථාවක් වොන්න මුණ ගැහුණා. අපි බලමු භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ භාෂිතය අනුව හිතක් මනාව පිහිටව ගන්න කුමක්ද කරන්න ඕනේ. එතකොට දේශනාවේ සඳහන් වෙනවා මෙන්න මේ විදිහට ඔන්න අනුපිළිවෙලින්. කාමයන්ගෙන් අකුසලයන්ගෙන් වෙන්ව ප්‍රථම ආදී ධාන හතර උපයා වාසය කරන්න ඕනේ. ඔන්න ධාන මට්ටම් කරා හිත ළඟා කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ධාන සුවය කරා හිත මෙහෙවන්න ඕනේ. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෙවන ධානය සහ හතරවන ධානය කියන මේ ධාන හතර. උපයා වාසය කිරීම සඳහා ඔන්න ශ්‍රාවකයා යොමු වෙන්න ඕනේ. ඒ තුලින් අධ්‍යාත්මයේ සිත මනාව පිහිටනවා. ඒ ධාන උපයා ගන්න භාවනාවක් තුළින් ක්‍රමක්‍රමයෙන් කටයුතු කරන්න ඕන ආකාරය අපිට හොයාගන්න අවස්ථාව තියෙනවා. එතකොටන භාගතුන් වහන්සේ දේශනා කරන කෙනෙක් හිත මනාව පිහිටුවා ගන්න ධානා මට්ටම් උපයා ගන්න උත්සාහ කරන්න ඕන. ඊට අනතුරුව දේශනා කරනවා ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? එයා තමන්ගේ අධ්‍යාත්මෙහි තමන්ගේ පංචස්කන්ධෙහි ශුන්්‍යතාව මෙනෙහි කරන්න ඕනේ. තමන්ට ලැබිලා තියෙන මේ පංචස්කන්ධෙහි ශුන්‍ය බව ආත්ම වශයෙන් මේ පංචස්කන්ධය ශුන්‍යයි ආත්ම වශයෙන් මේ ලැබිලා තියෙන දැන් තමන්ගේ පංචස්කන්ධයට තමයි මුලින්ම ගලපලා බලන්නේ. භාගතුන් වහන්සේ මුලින්ම දේශනා කළා හිතක් පිහිටවන්න මුලින්ම ධානා මට්ටම් උපදවා ගන්න. ඉන් අනතුරුව ඒ ධානා මට්ටම් තුලින් ළඟා කරගත්ත සමාධි ඒ සමාධියේ ඒකාග්‍රතාව හරහා තමන්ගේ පංචස්කන්ධය තමන්ගේ අධ්‍යාත්මය නේ අජ්ජත්තික තමන්ගේ පංචස්කන්ධයේ තියෙන ආත්ම වශයෙන් ශුන්‍ය බව වසඟයේ පවත්වන්න බැරි ස්වභාවය හොඳට විදර්ශනා නුවණින් දකින්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එහෙම දකින ශ්‍රාවකයා ඔන්න හොඳට ඒ පිළිබඳ අවබෝධයකට එනවා ඉන් අනතුරුව බාහිර අනෙකුත් පංචස්කන්ධයන්හි ශුන්්‍යතාව මගේ පංචස්කන්ධය විතරක් නෙමෙයි අනිකුත් පංචස්කන්ධයන්ද ආත්මීය වශයෙන් ශුන්‍යයි කියලා හොඳට මනසිකාර කරනවා අර සමාධි මට්ටම් තුලින් ලබාගත්ත ඒ ඒකාග්‍ර මනසත් එක්ක. ඉන් අනතුරුව භාගතුන් වහන්සේ දේශනා කරනවා අජ්ජත්ත බහිද්ද. තමන්ගේ පංචස්කන්ධයත් බාහිර පංචස්කන්ධයනොත් ආත්මීය වශයෙන් ශුන්‍ය බව විදර්ශනා නුවණින් දකිනවා. එහෙම දැකලා ඉන්න අනතුරු ඔන්න හිත තවත් ඉහළට ගන්නවා. ආනෙන්ජ අරූප සමාපත්තිය. ඒ දක්වා හිත ඉහළට මෙහෙයවනවා. මේ බොහෝ කොට දීර්ඝව විස්තර සඳහන් වෙන කාරණා. නමුත් අපි මේ සූත්‍රයේ අන්තර්ගතය තමයි පැහැදිලි කරගන්නේ. මේ පින්වතුන්ට අදහසක් ඇති කරගන්න පුළුවන්. මේ දේශනා තුළ ඇතුළත් වෙනව පින්වත්නි අපේ හිත මනාවකට පිහිටුවා ගන්න ක්‍රමානුකූලව කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා. එතකොට දේශනාවේ දීර්ඝව තියෙනවා මුලින්ම අඳුනගමු. තාම මේ හිතක් හොඳට පිහිටුවා ගන්න කරන්න ඕන වැඩපිළිවෙල ඊට අදාළ බුද්ධ භාෂිතේ තාම අපි අතර තියෙනවා. ඒකට හොඳම උදාහරණයක් මේ මහා ශුන්්‍යත සූත්‍රය. නිසා මේ වෙලාවේම ආරාධනාවකුත් කරනවා හිත පිහිටුවා ගන්නයි අපිටත් උවමනා කරන්නේ. එහෙනම් ඒ සඳහා මේ මහා ශුන්්‍යත සූත්‍රය හොඳට විශ්ලේෂණය කරන්න. ඉතාලම සුළු කාලයක් ඇතුළත මේ කාරණා අපි මතක් කරගන්න හින්දා එකින් එක විස්තර කරගන්න යන්නේ නැහැ. නමුත් මේ පින්වතුන් හොඳ අවධානයක් ඇති කරගන්න පුළුවන් මේ වෙලාවේ හිතක් පිහිටවන්න කරන්න ඕන වැඩපිළිවෙල විශ්ලේෂණය කරන්න ඔන්න තියෙන අවස්ථාව. මේව තමයි අපි මෙච්චරකල් විශ්ලේෂණය කරේ නැත්තේ. සංසාර ගමනේ වෙන දේවල් විශ්ලේෂණය කරා. උපාදි පවා ලබා ගන්න අදාළ සමීක්ෂණ විමර්ශන කළා. හිතක් පිහිටවන්න අදාළ විමර්ශනය කළාද අපි? එහෙම කළා නම් අපි සියලු දුකෙන් නිදහස් වෙන්න අදාළ වැඩපිළිවිලේ ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා. තාමත් පරක්කු නැහැ. බුදුබණ අපි අතර තියෙනවා. බුදුබණ විස්තර විභාග කරගන්න අදාළ පරිසරයක් සකස් වෙලා තියෙනවා. අන්තර්ජාල පහසුකම් සකස් වෙලා තියෙනවා. එහෙනම් උනන්දුව තියෙන කෙනාට හිතක් පිහිටවන්න අදාළ වැඩපිළිවෙල හොඳට විස්තර විභාග කරගන්න විමර්ශනය කරන්න සමීක්ෂණය කරන්න ඔන්න අවස්ථාව තියෙනවා මහා ශුන්්‍යත සූත්‍රයකට බොහෝම උපකාරයි. එතකොට මහා ශුන්්‍යත සූත්‍රය තුළ භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අමතමින් ශ්‍රාවකයා මනාකොට හිත පිහිටුවා ගන්න නම් මුලින් සමාධි මට්ටම් කරා අවධානය යොමු කරන්න. ඒ වගේම තමන්ගේ පංචස්කන්ධයේ ආත්මීය වශයෙන් ශුන්‍ය බව, බාහිර පංචස්කන්ධයන්ගේ ආත්මීය වශයෙන් ශුන්‍ය බව තමන්ගේ සහ බාහිර පංචස්කන්ධයන්ගේ ආත්මීය වශයෙන් ශුන්‍ය බව ওই විදිහට විදර්ශනාව ක්‍රමක්‍රමයෙන් වර්ධනය කරගෙන ආනෙන්ජ අරූප සමාපත්තිය ආදී මට්ටම් වලට හිත ළඟා කරගන්න කියලා දේශනා කරනවා. ඒ විදිහට කටයුතු කරන ශ්‍රාවකයා ওই විදිහට හිත මනාව පිහිටව ගන්න උත්සාහ කරන ශ්‍රාවකයා සක්මන් කළත් හිටියත් මොන ඉරියව්වක් පැවැත්තුවා සතර ඉරියව්වෙන් වාසය කළත් ඒ වගේම කතා කළත් විතර්ක කළත් ඔන්න මනාකොට නිවන පිණිසම හේතු වන විදියට තමයි සියලු ඉරියව් කතා බහ පවත්වන්නේ. මෙතනින්දීම භාගතුන් වහන්සේ සඳහන් කරනවා නොකල යුතු දෙතිස් කතා පිළිබඳව. අර විදිහට හිත මනාව පිහිටවන්න උත්සාහ කරන කෙනා නොකල යුතු දෙතිස් කතා වලින් ඈත් වෙනවා. කල යුතු අල්පේච්ඡාදී කතා සිද්ධ කරන්න යොමු වෙනවා. ඒ වගේම හිතනකොට විතරක පවත්වනකොට කාම ව්‍යාපාද දිහිංසා විතරක වලින් ඈත් වෙලා නෙක්කම් අව්‍යාපාද අවිහිංසා විතරක හිතන්නම යොමු වෙනවා. මේ හිතක් පිහිටවා ගන්න ක්‍රමානුකූලව ශ්‍රාවකයා කටයුතු කරන හැටි. තවත් දීර්ඝ විස්තර සඳහන් වෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට බොහෝ කරුණු කාරණා විස්තර කරලා දෙමින් තවදුරටත් විස්තර කරනවා ආනන්ද මේ කාම ගුණයෝ පහක් තියෙනවා. ඇහැට ප්‍රියමනාප වෙන රූප, කනට ප්‍රියමනාප වෙන ශබ්ද ආදී වශයෙන් ප්‍රියමනාප රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේවා තමයි කාම ගුණ. මෙන්න මේ කාම ගුණයන් පිළිබඳව කෙලෙස් සිතක් උපදිනවද කියලා ප්‍රත්‍යවේක්ෂා කරන අර හිත මනාවට පිහිටවන ශ්‍රාවකයා. ඒ වගේම අර විදියට සමාධි මට්ටම් ඔස්සේ අර පිළිවෙලින් සඳහන් වුණේ ධානා මට්ටම් වලට ළඟා වුණා ඊළඟට තමන්ගේ පංචස්කන්ධයේ බාහිර පංචස්කන්ධ තමන්ගේ බාහිර පංචස්කන්ධ පිළිබඳ ශුන්්‍යතාව පිළිබඳ විමර්ශනය කළා ඔය විදියට ඉදිරියට එන ශ්‍රාවකයා කාම ගුණයන් තුලින් ඒ කාම ගුණයන් පිළිබඳ තමන්ගේ චන්ද රාගය ප්‍රහීන වෙන බව අත්දකිනවා අර විදියට ධානා මට්ටම් ඔස්සේ විදර්ශනාවට යන ශ්‍රාවකයා ඒ විදිහට පැහැදිලි කරලා තවදුරටත් විස්තර කරනවා. ඉන් ඉහළටත් යනවා මොකද්ද ඉහළ අස්නිමානය පවා දුරු කරගෙන ඒ උපාදානස්කන්ධ පිළිබඳව ඇතිවීම නැතිවීම හොඳට අත්දකිමින් අන්න විදර්ශනා අවබෝධය උපරිමයට ළඟා වෙනවා හිත මනාවකට පිහිටුවා ගත්ත වෙනවා නිවන් අවබෝධ කළා වෙනවා එහෙනම් මේ මහා ශුන්්‍යත සූත්‍රය හොඳ උදාහරණයක්. ධානා මට්ටම් ඔස්සේ විදර්ශනාව ඉහළට වර්ධනය කරගෙන ශ්‍රාවකයා මනාකොට අරිහත්ත්වේ සාක්ෂාත් කරන්නේ කොහොමද කියලා දේශනා කරපු අවස්ථාව. මහා ශුන්්‍යත සූත්‍රය. ඒක තවදුරටත් දීර්ඝ විස්තර ඇතුළත් වෙනවා. අපි කෙටියෙන් මේ සියලු කාරණා විස්තර කරගන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට කටයුතු කරද්දී තිරිසෙන් ඈත් වෙලා ක්‍රමානුකූලව ඉදිරියට යන්න ඕනේ. නමුත් ශ්‍රාවකයාට කෙනෙක්ව ඇසුරු කරන්න ඕනේ නම් ඇසුරු කරන්න ඕනේ මෙන්න මේ හේතුව නිසා. ඒ කාරණාව සඳහන් කරනවා. මොන කාරණාවද? තවත් කෙනෙක්ව ඇසුරු කළාට කමන්නේ හැබැයි කුමක් පිණිසද? ධර්මය දැන ගැනීම පිණිස සහ සුදුසු කතා පැවැත්වීම පිණිස. දැන් භාගතුන් වහන්සේ මුලින් දේශනා කළේ පිරිසෙන් ඈත් වෙන්න. නමුත් මෙතෙන්දී අවධාරණය කරනවා පිරිස ළඟට ගියාට කමක් නැහැ. ධර්මය දැනගන්න. සහ කලයුතු කතා. නිවන් පිණිස හේතු වෙන කතා තියෙනවා. දස කතා හොඳට අධ්‍යයනය කරන්න අවස්ථාව තියෙනවා. අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා ආදී නිවන් පිණිස හේතු වෙන කතා පැවැත්වීම පිණිස පිරිස පිරිස ඇසුරු කිරීම බාධකයක් නෙමෙයි. ඔය විදිහට තවත් විස්තර සඳහන් කරලා උන්වහන්සේ අවසානයේදී විස්තර කරනවා ඊටාම වැදගත් කරුණක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෛත්‍රියෙන් වාසය කරන්න කැමති නම් මෙන්න මෙහෙම ඉන්න. අපි බලමු ඇත්තටම බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෛත්‍රියෙන් වාසය කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? මේ කාරණාව සිහිපත් කරගෙන දේශනාව අවසන් කරමු. මොකද්ද කරන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෛත්‍රී ප්‍රතිපත්තියෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ධර්මයේ දේශනා කරද්දී කැමැත්තෙන් අහන්න. කන් යොමාගෙන අහන්න. ඒ ධර්මය අවබෝධ කරගන්න හිත යොමු කරන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේට දක්වන මෛත්‍රිය. ඔන්න ඒ කාරණාවත් විස්තර කරලා අවසානයේ භාගතුන් වහන්සේ දේශනා කරන ආනන්ද මම පුන පුනා නිග්‍රහ කරනවා. කෙලෙස් සහිත පුද්ගලයාට මම නිග්‍රහ කරනවා. නොනවත්වා නිග්‍රහ කරනවා. ඒ වගේම නැවත නැවතේ දෝෂ ඉස්මතු කරමින් අවවාද කරනවා. ඇයි අවවාද කරන්නේ? මෙයා ලෝකෝත්තර සුවය ළඟා කරගත්තොත් හොඳයි කියන අදහසින්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම පුන පුනා පුන පුනා අවවාද කරනවා ශ්‍රාවකයට නිවන් දකින්න එයාට අවස්ථාව උදා කර ගැනීම සඳහා. ඒ විදිහට උන්වහන්සේ පැහැදිලි කරමින් දේශනාව අවසන් කරනවා. මේ දේශනාව අහගෙන ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම සතුටින් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිගන්නවා. එතකොට මහා ශුන්්‍යත සූත්‍රය මේ විදිහට අවසන් වෙන්නේ හැකි ආකාරයෙන් අපි විස්තර කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම අපිට විස්තර කරගන්න හැකියාව නැහැ. අපි ධර්මය අදාරලා තියෙන ආකාර අනුව හැකි ආකාරයෙන් තමයි මේ විස්තර කරගන්නේ. මේ පින්වතුන්ට තවදුරටත් මේ සූත්‍රය අධ්‍යයනය කරන්න ආරාධනා කරමි. අද දවසේට નિયમિત මේ මහා ශුන්්‍යත සූත්‍ර දේශනාව අවසන් කරනවා. මේ දේශනාව තුළින් බොහෝ වැදගත් කරුණු ඉස්මතු වුණා. ඉස්මතු වෙච්ච වැදගත් කරුණු අතරේ පිරිසත් සමග ඇලී ගැලී වාසය කිරීම නිවනට බාධකයක් බව අඳුන ගන්න අවස්ථාව ලැබුණා. බොහෝ පිරිසත් සමග ඇලී ගැලී වාසය කිරීමෙන් ඈත් වීම හරහා නිවන් පිණිස ඉදිරියට යන්න අවස්ථාව තියෙන බව ඒ අවබෝධය කරා යන්න අවස්ථාව තියෙන බව බුද්ධ භාෂිතය අනුවම පෙවුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෛත්‍රී ප්‍රතිපත්තියෙන් වාසය කරන්න කැමති නම් කන් යොමාගෙන බුද්ධ භාෂිතය අහන්න. තේරුම් ගැනීමේ අදහසින්ම බුදුබණ අහන්න. එයමයි බුදුරජාණන් වහන්සේ පිළිබඳ දක්වන්න තියෙන මෛත්‍රී ප්‍රතිපත්තිය. ඔන්න වැදගත් කාරණාවත් සූත්‍ර අවසානයේ විස්තර වුණා. එහෙනම් මේ දැනගත්ත වැදගත් දහම් කරුණු කාරණා ජීවිතයට ගලපගෙන බොහෝ පිරිසක් සමග ඇලී ගැලී වාසය කරන්න හිතේ තියෙන දැඩි කැමැත්ත ක්‍රමානුකූලව ධර්මයේ තියෙන ප්‍රායෝගික උපක්‍රම අනුව දුරු කරමින් එය බාධකයක් බව මුලින්ම වටහා ගනිමින් ඒ වගේම බුදුරජාණන් වහන්සේ පිළිබඳ මෛත්‍රී ප්‍රතිපත්තියෙන් කටයුතු කරන්න කැමති අපි උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ මනාකොට ශ්‍රවණය කරමි. කන්‍යමාසනේ උන්වහන්සේට කරන්න පුළුවන් ඉහළම ගෞරවය දක්වමු කියලා මේ වෙලාවේ සිහිපත් කරගමු. මේ විදිහට අද දවසේ දේශනාව අවසන් කරගන්නයි කාලය උදා වෙන්නේ. අද දවසේ මහා ශුන්්‍යත සූත්‍රය දේශනා කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් එවැගේම මේ දේශනා විකාශය කිරීමෙන් ආදී වශයෙන් හැමදෙනාම රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය නිවන් පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මළගිය ඥාතීන්ටත් දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන මළගිය ඥාතීහු ඒ වගේම දෙවියෝ තමන්ගේ සංසාර ගමන සුවපත් කරගෙන උතුම් වූ නිවනින් නිවි සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ගාථා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති මේ පින්වතුන් හැම දෙනාටම රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් හේතුපකාර වීමෙන් මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන උතුම් වූ නිවනින් නිවී සැනසීම පිණිස මේ පුණ්‍ය ශක්තියින් පාරමී ධර්මයක් වේවා කියලා ආශිර්වාද කරනවා හැම දෙනාටම තෙරුවන්